ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् स्वस्ति सम्पजन्ये चित्तवे असति स्वस्ति सम्पजन्य විරෝධං සම්පං අසෝපනිසං අසෝපනිසං විරෝධං සම්පං හෝති විරෝධම්මේ අසතිරෝධම් විපන්නස්ස ඉන්ද්‍රය සංවරෝ අසෝපනිසෝ ඉන්ද්‍රිය සංවරේ අදති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස සීලං අතුපනිසං හෝතේ සීලේ ආසති සීල විපන්නස්ස අතුපනිසං හෝති සමාධි සමාධි සම්මත සමාධි විපන්න සස්ස යථා භූත ඥාන දස්සනං අතුපනිසං හෝති යථා භූත ඥාන දස්සනේ අසති යථා භූත ඥාන දස්සන විපන්නස්ස නිප්පිදා විරාගෝ අනුබනිතෝ හෝති නිප්පිදා විරාගේ අසති නිප්පිදා විරාගෝ විපන්නස්ස ආසෝපනේහං නා විමුක්ති ඥාන දස්සනං හෝති ධර්මදේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ අර මූලික ප්‍රකාශ කරපු විදර්ශනා ඥාන ක්‍රමය අර බුදුරජාණන් වහන්සේගේ තවත් එක්තරා

පුජ්‍යලයන්ගේ සත්‍යයේ අනුව පුජ්‍යලයන්ගේ අදහස් වල ඇදී ඇදියට පුජ්‍යලයන්ගේ ආත්මොන අනුව උන්වහන්සේගේ දේශනාව නොයේ ක්‍රමවලට විහිදි වගේ අපට මේ කාලේ ඒ නොයේ විදිහේ කුජලයක් ඇති වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන්. හැම කුජලයකටම එක භාවනා ක්‍රමය හරියන්නේ. ඒ කුජලයන්ට ගැළපෙන අන්දමට අපි හොයලා අනුන්ට කියා දෙන්න අප දන්නා තරමේ අපේ ඒ කාර්යය ඉතාම හොඳින් කරුණාවෙන් ඉෂ්ට කරන් අපි බැඳිලා තියෙනවා එක්තරාවක. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම ඒ භික්ෂුන් වහන්සේ විශේෂයෙන් යෝගාවචරයන් වහන්සේ කෙනෙක් වුණාම යෝගාවචරය දැනගෙන තියෙන්න ඕන නිර්වාණගාමී ප්‍රතිපත්තිය විස්තර කිරීමේ පිළිවෙලව. තමා ඒ යම් කිසි ක්‍රමයකින් නිවන් ලබා ගැනීමේ මාර්ගයෙහි යෙදුනා නම් එහෙම නැත්නම් පුරුදු කරගත්තා නම් ඒ පුරුදු කරගත් ක්‍රමයේම ක්‍රමයම අනුන්ට කියා දෙන්නට ගියාට සමහර විදක අනුපාඩු අපි නොයෙක් ක්‍රම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන නිසා ඒ ක්‍රම කොයිවත් තේරුම් අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිවන් ගාමී මාර්ගය ප්‍රතිපදා මාර්ගය ප්‍රධාන වශයෙන් දේශනා කරනකොට සීලය ඉදිරිපත් කරගෙන කරන්නේ සීලයෙන් සීලය දිනු කරගත්ත පුජ්‍යලයකට ඒ සීල විසුද්ධිය සම්පූර්ණ වෙනකොට ඊළඟට චිත්ත විසුද්ධිය සම්පූර්ණ වීමට උපකාර වන්නා වූ දේශනාවක්. අර කෝගතරණ ප්‍රතිපදාව කියන ඒ ක්‍රමය. අනුව උන්වහන්සේ සීලයෙන් පටන් අරගෙන සමාධිය සමාධිය ප්‍රඥාව ඔය ආදී ක්‍රමයේ වැඩෙන හැටියට පුද්ගලයාගේ අභ්‍යන්තරේ වැඩෙන හැටියට දේශනා කරනවා. සමහර තැනක ඒ පුද්ගල ඥානත්වයේ තේරුම් ගත්ත මහන්සේ සීලේ මැද්දට හිටි සීලේට මුලින් තවත් පෙරිය යුතු දේවල් තියෙන බව උන්වහන්සේ අඟවමින් දේශනාවල් කරන තැන් මේ දේශනාව සති සම්පජඤ්ඤය කියන උදාහරණ දේශනා මොලෙන් සති සම්පජඤ්ඤය දිනු කරගන්නේ කියලා ඒක තමයි වඩා ඒ සාමාන්‍යයෙන් සීලය දිනු වෙච්ච කුජලයක් වෙන්න පුළුවන් සීලය ගැන ප්‍රශ්නයක් නැහැ කුජලයාගේ වෙන අඩුපාඩුකම් ඇති වෙන්නට පුළුවන් ඕනකම තියෙනවා. නමුත් තමාගේ ඕනකම නියම අන්දමට ක්‍රියාව යොදවන්නට ඔබට අවස්ථාව නැහැ. අවස්ථාව සලසා ගන්නේ මේ නිසා උන්වහන්සේ මුලින් සති සම්පජඤ්ඤයට යොමු කරනවා ඒ යෝගාවචරය. Sati sampa janji, asati sati sampa janji, vipanas hatu peniso, hatu penisang, kirot lakpa. Eh, sati sampa janji, neti pujelea, sati sampa janji, netang hebu jelea, gimana masati sampa janji, නැති වෙලා ගිහිල්ලා නම් ඔහුගේ ඉතින් එබඳු කුඤ්ජලයාට ඉනොත්ප්පං හතු උපනිෂා ඉලි ඔතක් කියන මේ ಗುಣධර්ම දෙක ලබා ගැනීමට උපකාර වන උත්සත්ය නැති කරගෙනයි කියන්නේ. ඉරියොතක් දෙක අවශ්‍ය කර්ම දෙකක්. රේඩියෝ තත් දෙක අවශ්‍යයි. රේඩියෝ තත් දෙක ඇති වීමේ ප්‍රත්‍ය නැති කරගන්නවා. කවුද? සති සම්පජාඤ්ඤේ නැති එක්කෙනෙක්. සති සම්පජාඤ්ඤේ ඇති වුණේ නැහැ. ඒ වගේම සති සම්පජාඤ්ඤේ බැහැර වෙලා ගියා. සති සම්පජඤ්ඤේ විපදට පැමිණෙනවා කියන්නේ. එතකොට ඉරියොත දෙක අවශ්‍ය ගුණ ධර්ම දෙකක්. එක සාමාන්‍යයෙන් නිවංගාමී ප්‍රතිපත්තියට පමණක් නෙවෙයි ලෞකික දියුණුවටත් උපකාරයි. ලෞකික ලෝකෝත්තර කියන ගුණ දෙකටම උපකාර වෙන හිරියොතක් දෙක. වීරිය කියන්නේ පවට ලැජ්ජා වීම. පවක් ඉදිරිපත් වෙච්ච හැටි කුකුළු විහාරණක් ඉන්නට ඇදුවාම අනිත් පැත්තට හැරෙන කරකැවිල යන්නා වාගේ හිත අයින් වෙලා යනවා. අන්න ඒ විදිහේ තත්වයක් අර ඔත්සබ්බේ කියන අකුසල ධර්මයකට හිත යෙදුනහම ඒ අකුසල ධර්මයක් හිතට ආවහම එන අවස්ථාවේදී ලොකු භායක් ඇති ගැනීමක් ඇති කරගන්නවා. එතකොට ඉරී කියන්නේ පිළිකුල් කිරීම. අකුසල් ආව පිළිකුල් කිරීම. ලැජ්ජා වීම, පිළිගොන් කෙරේ. ඔත්තප්පේ කියන්නේ ආය වේ. බිය වේ. ඒ දෙකෙන්ම අකුසලයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී අකුසල අදහසක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී ඒ තනින් පැත්තට යනවා. ඒකට කුසල් අකුසලයේ පැත්තට හිත යන්නේ නැහැ. ඒකෙන් පිටපණින ගතියදී. ඉරියොතම් එක තියෙනවා. මේ தත්ය රැක ගන්න පුළුවන් වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒක අවශ්‍යම දෙයක්. පෙරියෝතක් දෙක අවශ්‍ය ධර්මයක්. ධර්ම දෙකක්. ඒ දෙක හිතේ බලපවත් වන්නේ නිකම් නෙවෙයි සති සම්පජඤ්ඤය කියන කෙනෙකුට. එතකොට සති සම්පජඤ්ඤය තියෙනවා නම් දියුණු වෙලා කියනවා නම් කිරියොඩක් දෙකක් උඩ තියෙනවා. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. කිරියොඩක් දෙක ලෝකපාලක ධර්ම කියලායි සඳහන් වෙන්නේ බුද්ධ ධර්ම. අපි ධර්මයේ උගන්වන ලෝකපාලක දුකේ කියලා දුකයක් දෙකක්. ජායිත දෙක දෙකක්. එතකොට ලෝකපාලක ධර්ම මේ හිරියොත් අපදේක. ඒක හොඳට දැන් තේරුම් ගන්න පුළුවනි යම් සංකාණයක හිරියොත් අපදේක නැත්නම් එතන ලොකු දුරවලකමක් ප්‍රකට වෙනවා. අනිත් එක ලෝකයාගේ සදාකාර ධර්ම නියම අන්දමෙන් පවත්වා ගැනීමට උපකාර වන්නේ මේ දෙක. ඒ නිසා ලෝකපාලකුගේ කියනවා සමහර තැනක කියනවා මේකට දේව ධර්ම දේව ධර්ම. ඉරියොත්ප්ප සම්පන්න දුක්ඛ ධම්ම සමාහිත සන්තෝ සප්පුරිසා ලෝකේ දේව ධම්මා කිච්චරේ කියන මෙන්න දිහට ජාතක දේශනාවල සඳහන් වෙනවා ඒ යෝධබ්දයකට හේව ධර්ම කියලනම් මේ දෙක ඇති කර ගැනීමට සංකාණයක ඇති කර ගැනීමට මෙන්න මේ සති සම්පජඤ්ඤය දෙක අවශ්‍ය බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙනතම් වල සති සම්පජඤ්ඤය මීට වඩා ටිකක් පල්ලෙහාටයි දේශනා කරලා තියෙන්නේ. නමුත් මේ සිද්ධානේ දේශනා කරන්නේ මොඩින් සති සම්පජඤ්ඤය අවශ්‍යයි කියන්නේ. සති සම්පජඤ්ඤය ඒ තරම් වටිනා එකක්. සති සම්පජඤ්ඤයේ සම්බන්ධව දේශනාවල් කීපයක්ම පැවැත්වූ බව මතකයි පළමුව. සතියයි සම්පජඤ්ඤයයි දෙක භාවනාවට පටන් ගන්න නැත්නම් භාවනාව දිගට ගෙන යන්නා වූ නැත්නම් ඒ කාන්තේම ප්‍රවාහීම පරිවර්තනය සම්පූර්ණ සතිය සිහිය යෙදීම සම්පජාන්නේ ධර්මානුරූපෝ තේරුම් ගැනීම ධර්මානුරූපෝ තේරුම් ගැනීම සම්පජඤ්ඤයයි එතකොට නුවණ කියන එකයි. නුවණයි සිහියයි. සිහිය නුවණ දෙකයි අපි සම්බන්ධයි. මේ දෙක හොඳටම තියාගන්න ඕන කියන එකයි ප්‍රධානම වස්තුව. මේ දෙක නැත්නම් එළියටක් දෙක නැහැ කියලා මම කියනවා. එතකොට ඉරියොත්ප්පේ අගති ඉරියත්ප්ප විභන්නස්ස handled the nature of the uh, Indriya Samvara. Indriya Samvara. ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා කෙනෙකුට. පාටද ඉරියොතම් දෙක නැති එක්කෙනා. ඉරියොතම් දෙක නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරේ නැති. එතකොට ඔන්න සතියේ නැහැ. සම්පජඤ්ඤයක් නැහැ. එතකොට ඉරිය සම්දේකක් නැතුව වැඩ කරන්න වෙනවා. ලැජ්ජා භය දෙක නැතුව. ඊළඟට ලැජ්ජා භය දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරේ කැඩෙනවා. ඉන්ද්‍රිය සංවරේ කියන්නේ මොකක්ද? ලොකු තේරුමක් ඇති එකක්. කවුරුත් දන්න වගේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. නමුත් ඉතලා තියෙන්නේ චිකා ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඇස කන නාසය දිව කාය හිත කියන මේ ඉන්ද්‍රිය ධර්ම කාය. එතකොට ඇහැට හමු වෙන රූප කනට හමු වෙන ශබ්ද නාහයට හමුවන ගඳුව දිවට හමුවන රස කායට හමුවන ස්පර්ශ එතකොට හිතට හමුවන ධර්මාරම මෙන්න මේවායි මේවා මේ අවස්ථා වලදී හොඳතර සති සම්පජඤ්ඤය තමයි එතෙන්ටයි ගොමනා කරන්නේ නමුත් මේ දේශනාවේ මුලින්ම ඒක නොදානවා සතියෝගෙන් යොදාගෙන පින්නකටයි ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ මේ ඉන්ද්‍රිය සංවරය තම තමන් තේරුම් ගන්නෝ මගේ මේ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවාද දැන් ආසා උපදින වස්තු ආසා උපදින වස්තු නොඑක ඒවා කියන්නේ ඒ වගේම වේදේ උපදින වස්තු තියෙනවා තරහය උපදින වස්තු තියෙනවා ඔයම එතකොට රූප කොටස් වශයෙන් තියෙන එතකොට සිවුරු පිළිකර ආහාර පාන වර්ග වෙන වෙනස් නොයෙක් දේවා කුජලයෝ ඔය දෙපැත්තටම හේතු වෙන අන්න මේ වස්තු එක කොටසක් ප්‍රිය වස්තු කොටසක් නිසා ඇති වෙනවා ආසාව. අනිත් කොටස නිසා දේශය ඇති වෙනවා. ඔය දෙකම ඇති නොනොත් සමහර විටක මෝහයක් ඇති වෙන්නේ ඉඳී. මේවට අහු නොවි අහෝ නොවි වාසය කරන්න ඕනේ කියන හැඟීම තියාගන්න. ඇහ කන නාය දිව කාය හිත. කියද මෙන්න මේවා මොන අන්දමකින්ද මගේ ඒ සත්‍යපිටියද මේවා සම්බන්ධව කියලා නිතරම ඊයේ යොදා. දෙතරම ඊයේ යොදා. මේක අනුපාඩු වෙනකොට මේ ඉන්ද්‍රිය සංවරයේ යම් දැනක අනුපාඩු වෙනවා නම් අනුපාඩු වෙනකොට සිද්ධ වෙන දේ ඊළඟට කියන්නේ ඉන්ද්‍රිය සංවරයේ අතති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස අදෝපනිසා අදෝපනිසා සීලං ඉන්ද්‍රිය සංවරේ නැත්නම් එතන සීලයට උපමනා කරන ප්‍රත්‍යය නැහැ ප්‍රත්‍යය නැති එතකොට තේරුම් ගන්න ඕන අර හමුවන තමන්ට හමුවන තමන්ගේ ඉන්ද්‍රිය වලට හමු වෙන වස්තු නිසා ආසාවල් ඇති වෙනවා නම් තරහවල් ඇති වෙනවා නම් ඊර්ෂ්‍යාවල් ඇති වෙනවා නම් මාන ඇති වෙනවා නම් මෝඩකම් ඇති වෙනවා නම් ඉන්ද්‍රිය සංවරේ නැහැ ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට මොකද? සීලය නැහැ. සීලය ලබා ගැනීම දියුණු කර ගැනීමට ප්‍රත්‍ය කරනවා. මෙන්න මේක මෙතෙන්ට එනකොට හොඳට විද ක්‍රියාවියවල බලන්න. තමන්ගේ හිත හොඳට ක්‍රියාවියවල බලන්න. අපි දෙල් සමාදන් වෙනවා. ඒව අරගෙන ඉන්නවා. එතකොට සීලයක් ප්‍රාණිමෝක්ෂ සංවර සීල ආරක්ෂා කර ප්‍රධාන වශයෙන් සිතාපද සීල ආරක්ෂා කර එතකොට මේ සිතාපද සීල ආරක්ෂා කරන්න බැරිලා ඉන්නේ. වෙන්නෝ කරගෙන ඉන්නේ සීලයක්. නමුත් මේක මුලින්ම සඳහන් වෙච්ච ඉන්ද්‍රිය සංවරය වැඩිලා නම් මෙතන සීලය ආරක්ෂා කිරීමේ හේතුන් කැඩිලා. සීලය ආරක්ෂා කිරීමේ හේතු මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරය නැත්නම් මේ සීලය නැහැ. සීලයෙන් වෙණී හිටියට සීලය නැහැ. එතකොට අපි තමන් ගැන නියම ආත්මයෙන් හිත යොදලා බලන්න තමන් ගැන හිත යොදලා බලන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රිය සංවරයේ මොන මොන අන්දමකින්ද ක්‍රියා කෙරෙන්නේ. මොන தත්වයකටද ඉන්ද්‍රිය සංවරයේ තියෙන්නේ කියලා හිත යොදලා බලන්න. බලලා අනාගල්ලා අනුපාඩු තියෙනවා නම් අඩුපාඩු සකස් කරගන්න ඕන. මේ මුලින් කියාපු ගුණ ටික සති සම්පජඤ්ඤය, ිරොත්තප්පය, ඉන්ද්‍රිය සංවරය කියන මේ ටික ක්‍රමයෙන් හේතු ඵල වශයෙන් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ මේ සීලයට බැස්සා. සීලයට බැස්සාම සීල විසුද්ධියයි. නැත්නම් දැනක ඉන්ද්‍රිය සංවරය සීලයක් වශයෙන් සඳහන් වෙනවා. දැන් මෙතන සීලය වෙනමයි ඉන්ද්‍රිය සංවරය වෙනමයි. ඒ බුදු දේශනාවේ කොහොම තැන්වල ඉන්ද්‍රිය සංවරය වෙනමයි සීලය වෙනමයි. සීලය කියලා ප්‍රධාන වශයෙන් කියවෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියන්නේ. ප්‍රධාන වශයෙන් කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියන්නේ. අනිත් ඒවා ඒකට උපකාර ධර්ම. උපකාර ධර්ම වශයෙන්. එතකොට මෙන්න මේ අම්ලබට යෝගාවචරයේකට සීලය අවශ්‍යයි කියන එක ඊළඟට තේරුම් ගන්න ඕනේ. සීලය අසති සීල විපන්න අදූපනේසෝ සාමා එතකොට සීලේ නැති විට සීලයෙන් පිරිහින පිරිහිලා නම් සීලයෙන් විපත්තියට පැමිණිලා නම් අසුපනිදෝ සමාධි සමාධිය අසුපනින් ගන්න. සමාධිය ප්‍රත්‍ය නැති කරගන්නයි. සමාධිය ඇතිවීමට ප්‍රත්‍ය නැහැ. සමාධිය ඇතිවීමට ප්‍රත්‍ය නැත්නම් සමාධිය නැහැ. සීලය නැත්නම් සමාධිය නැහැ. එතකොට සීල නිහිරේ මුලින් කියන කෙනෙකුට සමාධිය තියා ගන්න පුළුවන් කියන එක මෙන්න මේකෙන් හොඳට තේරුම් ගන්න පුළුවනි මේක ධන්නම කාරක ධන්නම කාරණේ මේ ධර්ම පරම්පරාව ප්‍රමේයෙන් ආපු ධර්ම පරම්පරාව ඉදිරියට ගැනීමටයි මතක් කරන්නේ හේතුඵල වශයෙන් ඉදිරිපත් කරපු ධර්ම පරම්පරාව මෙන්න මෙහිමයි. සීලය දිනු වෙනකොට සමාධිය දිනු. සීලයෙන් දිනනවා නම් සමාධිය දිනු කරගන්න උපකාර වෙන පුළුවන්. ඒ කියන්නේ මෙහිම. සීලය හොඳට තැම්පත් කරගෙන ප්‍රොජෙක්ට් එකකට ඉන්න ඉන්ජිනේරයා සීලය මෙනෙහි කරනවා. හොඳට සීලය කරනකොට ආන ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය ප්‍රමෝදය ප්‍රමෝදය කියන්නේ සතුට සතුටෙන් පස්සේ සුඛය ලෝකනේ භාගය තමයි අත සමාධිය ඇති. නියම වශයෙන් මේ දේශනාවේ සඳහන් වෙන්නේ සීලයයි සමාධියයි එකට ඒක සම්බන්ධ ධර්ම දෙකක්. එතකොට සමාධියේ ප්‍රත්‍යය සීලයයි කියන එක. යම් කිසි කෙනෙකුට හොඳට සීලයක් ආරක්ෂා වෙලා තියෙනවා නම් ඒ අත්කාට සමාධිය තිබෙන සමාධිය තිබෙන සමාධිය දියුණු කරන්නේ කියලා මුලින් බලාපොරොත්තුවක් වෙන්න ඕන නෑ හොඳට සමාධිය තියෙනවා නම් තියෙන කෙනාට සමාධිය ලබා ගන්න පුළුවන් කියන එක භාවනාවේ යෙදෙන යෝගාවචරය ගැන අපි කල්පනා කරලා බලමු. ඉස්සෙල්ලාම හිතන්නේ දීඩය ගැන. ඉස්සෙල්ලාම හිතන්නේ දීඩය ගැන. දීඩේ හොදින් තියාගෙන ඊළඟට යම් කිසි භාවනා අරමුණක ඉඳලා සති සම්පජඤ්ඤය රැක ගන්නයි බලන්නේ සාමාන්‍ය ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ සති සම්පජඤ්ඤේ පිළිඳ වඩා බොහෝම ඉහළින් වෙන්නේ. මේකත් සමහර පුජ්‍යලයන්ට වරොත්තු දෙන්නා වූ අවශ්‍ය වන්නා වූ ක්‍රමයක් බව මේ තේරුම්ගන්න. පුජ්‍යලය ආදී වුණා. පුජ්‍යලය හොඳට දියුණු නම් ඉස්සෙල්ලා සති සම්පජඤ්ඤේ පටන් ගන්නවා. සති සම්පජඤ්ඤේ හොඳට දියුණු කරගෙන යන්නේ කියලා කියනවා. සීලය ගැන මොකද කතාවක් කරන්නේ නැහැ. සීලය ගැන මතක් කරන්නේ නැහැ. සති සම්පජඤ්ඤේ හොඳට දියුණු කරගෙන යන්නේ. එතකොට සති සම්පජඤ්ඤේ සම්බන්ධ වෙන ඊළඟ කරුණු ටික ඉරියෝ සම්ප ඉන්ද්‍රිය සංවර කියන මේවා ආරක්ෂා වෙන පිළිවෙල ඔවුන්ට ඉබේටම මේ ඊළඟට සීලයට සීලය ගැන මුලින් කතා කරා. සමහර උදවිය සීලයට බයයි. සීලය කියනකොට ටිකක් බයයි. ඔය කරන්න බෑ ඔය ශික්ෂාපද ගොඩාක් අගින්න බොහොම අමාරුයි කියලා ඔය විදිහේ හිතට වද වද දෙනවා වගේ එකක් එයන්ට වැටේ මේ ජීවිතේ. මෙන්න මේ ක්‍රමය මොලෙන් ආපු ක්‍රමය දියුණු කරගෙන යනකොට ඉබේටම සීලයට වැටේ. සීලයට වැටේ. ඒ වගේම අර භාවනා කරන්නේ කියනකොට සමහර වෙනකොට මේක නිකන් විකාරයක් වගේ. මේ ධර්ම ක්‍රමයේ කොණු කරගෙන පුරුදු කරගෙන යනකොට ඉබේටම භාවනාවට වැඩ එන දැන්පත් වෙනවා දැන්පත් වෙන බව දැන් මානසික කරන් තියෙන්නේ කුමක් හොඳට සීලය පිළිදුව තියෙනවා දැන් ඊළඟට හිත සම්පත් කරගන්න ඕන කියලා හැඟීම ඇති වෙනවා ඒක භාවනා ඒක භාවනා ඒ සමාජලයන් ඉන්නවා ආ සීලය රකින්න ඕනේ වෙනසක් මේක කටයුතු කරනකොට ඔන්න තමන් හොඳට සීලය රකින්න. අනිත් උදවිය සීල රකින්නේ නැහැ. ඒ අත්තන්ට සීලය සම්බන්ධව කරුණු කියන. කරුණු කියනකොට ඒ අත්තොත් සමාගත. ඒ අත්තොත් පුරන. ඊළඟට මේ කරුණු කියාපුවට හිතනවා මේ අත්තොයි මමයි දැන් එක ගන්න. එනිසා ඊට වඩා ඉගෙන ගන්න ඕනේ කියලා හැඟීමක් ඇති කරගෙන සමාධිය දිනු කරගන්න. සමාධියක් දිනු කරගන්න. එතකොට අර සීලයම උපකාර කරගන්නවා සමාධිය. මෙන්න මේ විදිහේ උපකාරයක් දෙනවා අපි සමහර විදක ඒ ඒ යනයක් සම්බන්ධව අත්හදා බැලීමට හිතා ගන්නවා නම් ඒ පුණ්‍යලයක් අප්පා. මේ ක්‍රමය සාර්ථකව සාර්ථකව ගෙන යන්නට පුළුවන්. දන්නේම නැතුව ඒ පුණ්‍යලයක් හොඳ මඟකට, යහ මඟකට හරවා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ සමාධියයි දැන් මේ කතා සමාධිය දන්නවා කිය ඒක 아무තෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඒ දෙයන්පත්ක හොඳට දියුණු වෙච්ච සමාධිය තියෙන විදර්ශනා සමාධිය තියෙන සමත සමාධිය තියෙන අර්පණා සමාධිය තියෙන එතකොට මේ සමාධි සම්බන්ධව මුලින් පටන් ගන්නවා මමාර පිටක සමත සමාධිය වෙන්න විදර්ශනා සමාධියක් වෙන්න පුළුවන් විදර්ශනා කරගෙන යනව අවස්ථාවේදී සංකල්ප විදර්ශනා සමාධිය මෙතන අර සීලයෙන් ලබාගත් සමාධියයි ඉදිරිපත් කරලා තියෙන්නේ සීලේ සමම ඉදිරිපත් කරගත් සමාධිය කියන්නේ සීලය ආවර්ජනා කිරීමෙන් ඒ මාර්ගයේ අනුව හිත යොදලා ඇති කරගත්තා වූ හිතේ එකඟකම් සීලය ආවර්ජනා කිරීමෙන් ඇති කරගත්තා වූ සමාධියයි. එතකොට ඒක සමත සමාධිය. සමත සමාධිය. මේ සමාධිය දියුණු වෙන්නේ මොන කර්මයකින් හරි මේක දියුණුවට පත් කරගන්න. ඒ දියුණුවකට පත් කරගන්නේ අර සීල විසුද්ධිය කියලා සබ්ද විසුද්ධියේ උත්පත්තිය. එතකොට මේ විසුද්ධිය දියුණු වෙනකොට ඊළඟට අර චිත්ත විසුද්ධිය කියලා දෙවෙනි එතකොට මේ චිත්ත විසුද්ධියේ ජීවේ විදර්ශනාවතේ ලැබෙන සමාධිය තිබෙනා වූ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. සමතවයේ හිත දියුණු කරගෙන සමාධිය ඇති කරගත්තා වූ අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ සමාධිය තවත් එහාට හිතනකොට අර්පණා සමාධිය කියන ධ්‍යානයක් සමග ඇතිවන සමාධියක් මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේ ඇතිවෙනා වූ සමාධිය මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේදී ඇතිවෙනා වූ සමාධිය කුද්ධිය මාර්ගඵල ලබන්නා වූ අවස්ථාවේදී ඇතිවෙනා වූ සමාධිය අර්පණා සමාධිය එතකොට අර්ෂණික සමාධිය අර්පණා තත්වයට ගිහිල්ලයි මාර්ගඵල අවස්ථාවේදී ඒ සම්පූර්ණ වෙන්නේ ඒ මාර්ගඵල ලබන්නා වූ අවස්ථාව සම්බන්ධව වචනයක් කියන්නට මතක් වුණා දැන් මාර්ගඵල ලබන අවස්ථාවේදී මේ චිත්ත වීදියක් ලැබෙනවා මාර්ග හිත ඇති වෙන චිත්ත වීතිය කියන්නේ චිත් වේල. යම් අවස්ථාවක ලෝකෝත්තර මාර්ග හිත පහළ වුණොත් වෙනවා නම් ඒ පහළ වෙන්නා වූ හිතේ මුල් කොටස ලෞකිකයි. අග කොටස ලෝකෝත්තර. ඒ වඩපාරිකාර උපචාර අනුලෝම කියන ඔය ටිකත් ඔය ටික ලෝකෝත්තර නෙවෙයි ලෞකිකයි. ගෝත්‍ර වූ කියන හිත ලෞකිකත් නෙවෙයි ලෝකෝත්තරත් මෛත්‍රිය කියන එක. ඒක වැඩි එක පැත්තකටවත් ගණන් ගන්න. මාර්ග හිත ලෝකෝත්තර. එතකොට මේ චිත්තපන්තියට කියනවා චිත්ත වීතිය කියලා. මේ චිත්ත වීතිය පටන් ගන්න අවස්ථාව භාවයේදී චිත්ත වීර්යය කියන්නේ කිත් ගොඩක්. කිත් ගොඩක්, කිත් රාගය, කිත් පෙරක්. හැම හිතකටම අරමුණක් තියෙනවා. අරමුණක් නැති හිතක් අරමුණක් නැති හිතක් නැහැ. හැම හිතකටම අරමුණක් තියෙනවා. එතකොට පරිකර්ම අවස්ථාවේදී හිතේ අරමුණ මොකද්ද? සංස්කාර. සංස්කාරපත් ලෞකික දේවල් උපචාර අවස්ථාවේදී උපචාර හිතට අරමුණ ඒ සංස්කාර සංස්කාරය ඒ ලෞකික අනුලෝම අවස්ථාවේදී අනුලෝම හිතට හිතේ අරමුණ මොකක්ද ඒ අරමුණත් සංස්කාර ඒකත් ලෞකිකයි වදන අනුලෝම කියා අනුලෝම එකම අනු හොඳට දිනු වෙච්ච අනුලෝමය ගෝත්‍ර කොට සම්බන්ධයි. නමුත් අනුලෝම හිතේ අරමුණ සංස්කාර. ගෝත්‍ර කුහිතේ අරමුණ විසංකාර. ගෝත්‍ර භේදට අරමුණු වෙන්නේ නිවනයි. අනුලෝම හිතට අරමුණු වෙන්නේ සංස්කාරය. සංස්කාරය අරමුණු වෙනවා කියන්නේ දේවල් භාවනාවට යොමු කරගත්ත දේවල් පිළිබඳව අනිත්‍ය වශයෙන් දැන ගැනීම දුක් වශයෙන් දැන ගැනීම අනාත්ම වශයෙන් දැන ගැනීම අනිත්‍ය වන්නේ මොනවාද? දුක් වන්නේ මොනවාද? අනාත්ම වන්නේ මොනවාද? මේ සංඛාර. එනිසා සංඛාරය යතනාර. එතකොට මේ එක චිත්ත වීතියක සාමාන්‍ය නීතියක් තියෙනවා අභිධර්ම දේශනා වල එක චිත්ත වීතියක ලැබෙන චිත්ත වල ලැබෙන අරමුණ එකක් වගේ යුතුයි. එක චිත්ත වීතියක අරමුණ එකක් වගේ යුතුයි. නමුත් මේක මේ නීතිය වෙනන කැඩිලා. ගැඩුනේ මක්නිකාද මෙතන ලොකු වැඩ පිළිවෙලකට ලොකු වැඩ පිළිවෙලකට හිත යටවෙනවා. සුගන්ධ භාවනාවේ වැඩ පිළිවෙලට. භාවනාවේ වැඩ පිළිවෙලට යට වෙනකොට අර සාමාන්‍ය නීතිය නෙමෙයි විශේෂ නීතියක් ඒකට අඩංගු වෙනවා. ඇතම් විටක වෙන තැන් වලත් ওই විදිහේ අරමුණ දෙකකට පෙරණ විදියකුත් පේනවා. එතකොට හිතේ தત્ත්වය බලනකොට හිතේ தત્ත්වය බලනකොට කාමාවචන හිත එතකොට ඊළඟට ඒ කාමාවචන தત્ත්වයේ ඊළ අන්තිමේ හොඳටම දියුණු වෙනකොට රූපාවචන මහත්කද தત્ත්වයට මහත්කද தત્ත්වයෙන් තමයි අර ලෝකෝත්තර தત્ත්වයට ලෝකෝත්තර தત્ත්වය ලැබුණා ගමගම මහත්වර தත්වෙත් ඒකම එහිම අඩංගලයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර හිත ඇති වෙනකොට ලෝකෝත්තර හිත අර මහත්ගත தත්වේ රූපාවචර தත්වයකින්මයි සම්පූර්ණ වෙන්නේ. කාමවචර தත්වේ රූපාවචර தත්වේට පෙරෙලා ඒකෙන් තමයි ලෝකෝත්තර தත්වේ දියුණු දියුණු தත්වයට හැරෙන්නේ. මෙන්න මේ වෙනද නිසා මේ අරමුණු බෙහෙදේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන දැන් මාර්ගය හිතෝ සෝවාන් මාර්ගය, සෝදාගාම මාර්ගය ආදී වශයෙන් තියෙන මේ මාර්ගයේ පහළ වෙන්නව අවස්ථාවේදී ඒ හිත ඒ ලෝකෝත්තර හිත අරමුණු කරන්නේ අර නිවන. ගෝත්‍ර මූලිකත් අරමුණු කරන්නේ නිවන. මෙන්න මේ අවස්ථාවේ අර සෝවාන් මාර්ග ඥානයක් ලබාපු කෙනෙක් අපි කල්පනා සෝවාන් මාර්ග ඥානයක් ලබා ගන්න. ඒ ලබා ගන්න ඇත්තට පුළුවෙනි ඊට පස්සේ ඒ තමන් ලබාගත්තා වූ සෝවාන් මාර්ග ඥානයේ ඵලය දෙවෙනි වරක දෙවෙනි වරකදී පසුව වරකදී ලබාගත නිවන් රතේ දෙවිදි ඒකට කියනවා ඵල සමාපatti ඵල සමාපatti ඒ ඵල සමාපatti ලබා ගන්නා වූ අවස්ථාවේදී අර මොළේ විදර්ශනා භාවනාව කළා වාගේම විදර්ශනාව කරගෙන යන විදර්ශනාව කරගෙන ගියාම අන්තිමේදී ලැබෙන්නේ ඒ තමන් ලබා ගත්තා වූ මාර්ගයේ ඵලය. ඒ ඵලය ලබාගෙන තමන්ට කැමැති තාක් වේලා අනිෂ්ඨාන කරලා වාසය කරන්න පුළුවන්. ඇතම් විට කෙනෙකුට මුළු වෙන එකපාරටම ඒ ඵලෙත් ලබා ගන්න තමයි ප්‍රාර්ථනා පරිදි. ඒ වගේම ප්‍රාර්ථනා අදිස්ථාන පරිද්දෙන් ක්‍රමයෙන් විදර්ශනා ඥාන පිළිවෙලින් ලබගෙන ඒ ඵලෙත් ලබා ගන්නවා. කෙසේ හෝ මේ විදිහ ලබා ගන්න යම් කිසි ඒ ලෝකෝත්තර ගුණයක් ඇත්නම් ඒ ගුණය නැවතත් බුද්ධ විදීමට බලාපොරොත්තු වන තැනක් අප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න නර ප්‍රමාදේ වැටුනොත් ආයි නැවත එක ගන්න බැරි වෙනවා බල සමාපත්තියට සමවදින්න බැරි වෙනවා ප්‍රමාදේ වැටුනොත් ඒ ප්‍රමාදේ වැටීමට හේතු මේ සංගනිකාව ලෙඩ දිගින් දිගට කරන දිගින් දිගට කරන්නා වූ වැඩ අම්මා රාමතාව කියන්නේ දවස මුළුල්ලේම වැඩ දවස මුළුල්ලේම කතා දවස මුළුල්ලේම දෙඩ කොහොම වුණත් එයත්තා ගිරිය සමහර විටක දෙඩෙක් වුණත් තමයි සමහර ලෙඩට පුළුවන් පැත්තකට වෙලා උදේගෙන ඉන්නවා නම් ඒ වෙලාවේ තමට අධිෂ්ඨාන කරලා අර තමන්ගේ ගුණේ නැවත මතු කරගන්නට පුළුවන් වෙනවා. එළදේ ගැනම හිත හිතා. එළදේ යට වෙලා ඉන්නවා නම් ඒක කරගන්නවා. ඒක පිළි. මෙන්න මේ නිසා ප්‍රමාදේ වැටෙන නරකය කියලා කියනවා. පිරිස් වලට වැටිලා කතා කරන නරකයන් නරක. එතකොට පක්ෂ කියන එක කතාවේදී දරයේදීම ප්‍රමාදයේ වැඩි වශයෙන් කතාවේදීම මේ යෝගාවචරයට බොහොම හානි කරයි. එනිසා පරිසම්යෙන් දෝණී කියන්නේ මෙන්න මේ කාරණේ නිසා ප්‍රමාදයේ වැඩි බව තමන් ලබාගත් ගුණේ නැවත නැවත ලබා ගැනීමට අදිස්ථාන කරගන්න ඕන. අර අදිස්ථාන කරගෙන ඒ විදිය කටයුතු කරනකොට යම් කිසි අවස්ථාවක යම් තමන් ලබාගත්තා වූ මාර්ග හිත ඵල හිත නැවත වරක් ලබා ගන්න බලාපොරොත්තු වෙනා නම් ඒ විදිහට අධිෂ්ඨාන කරලා ඉන්න ඕන ඒ අවස්ථාවේ ඒ මුළු කාලේ මුළුල්ලේම ඒ හිතම පවතී. ඒ හිතම අධිෂ්ඨාන කරපු කාලය තුල ඒ හිතම පවතී. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් වැටුනේ නැත්නම් එහෙම හිත පැවතුනේ නැත්නම් අඩුපාඩුවක්. හිත සම්පූර්ණයෙන්ම ඒ වෙනුවටම හිත යෙදෙන්න ඕනේ මුළු කාලේ. එහෙම වෙන්නේ නැත්නම් නැවත වරක් ආයි නැවත වරක් අධිෂ්ඨාන කරලා සම්පූර්ණ කරගන්න ඕනේ. මෙන්න මේ ටික කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සමාධිය. සමාධි පියාගෙන සමාධි විපන්නත් ආදෝපනේස යථාභූත ඥාන දර්ශන යථාභූත ඥාන දර්ශනේ කියන එක පහුගිය දවසේ ප්‍රකාශ කළා විතර කළා සායුපට්ඨාන ඥානෙ සායුපට්ඨාන ඥානෙ එතකොට විදර්ශනා ඥාන උගත් දියුණු කරගෙන ඇති වෙච්ච ඥානයක් සායුපට්ඨාන ඥානෙ ඒක යථාභූත ඥාන දර්ශනය මේ යථාභූත ඥාන දර්ශනේ ඇතිවීමට බාධා වෙනවා සමාධිය නැත්නම්. සමාධියයි මේකට උපකාර වෙන්නේ. සමාධිය දිනු කරගෙන විදර්ශනා සමාධිය දිනු කරගෙන සම්මතන සම්මතනේ හොඳට දිනු කරගන්න. සම්පූර්ණ සම්මතනේ නැත්නම් උදයපේ සම්පූර්ණ වෙන්නේ. සම්මතනේ දිනු වෙන්නේ සම්බන්ධනේ කියන්නේ සංස්කාරයක් හොඳට එකක් එකක් වාසා හොඳට ප්‍රකටව වැටෙන්න සලස්වා ගැනීම. තමන් පිළිබඳවත් අනු පිළිබඳවත් අනිත්‍ය බහිද්ධාවතේ හොඳට කර්මස්ථානයේ සම්බන්ධ වෙච්ච සංස්කාර කොටස පමණක් නොව තව තමත් කොටසු සියල්ලම පහේ සම්පූර්ණව සම්මගණය ඇති වෙයි. සම්මාදනය සම්පූර්ණුනේ නැත්නම් උදයප්පේ යත්තක් සම්පූර්ණ වීම මාර්ගය. උදයප්පේ සම්පූර්ණ මේ වෙන්න නම් සම්මාදනය සම්පූර්ණ වෙන්න ඕනේ. සම්මාදනය සම්පූර්ණ වෙනකොට උදයප්පේ සම්පූර්ණ වෙනවා. උදයප්පේ සම්පූර්ණ වෙනකොට භාගයේ භාගයේ සම්පූර්ණ වෙනකොට භය භය ඥාන. මෙන්න මේ භය ඥානය තමයි භාගිපට්ඨාන කියන යථාභූත ඥානය. යථාභූත ඥාන දර්ශනේ හොඳට දියුණු වෙනකොට නිබ්බිදා නිබ්බිදා වැඩි වෙනවා නිබ්බිදා ඥානෙ නිබ්බිදාව කියන්නේ විදර්ශනාවේ බලවත් අවස්ථාව. භංග අවස්ථාවේ පටන්ම විදර්ශනාව බලවත්. නිබ්බිදා අවස්ථාවේදී විශේෂයෙන් බලවත්. ඒක දිනු නම් විරාග කියන්නේ මාර්ග අවස්ථාවයි. මාර්ග අවස්ථාව කියන්නේ අර පොඩි කියාපු පිළිවෙලට විදර්ශනා ක්‍රමයේ දිනු කර ගැනීම. එතකොට නිබ්බිදා විරාගයේ අතතේ නිබ්බිදා විරාග විපන්නස ආදෝපේනසා විමුක්ති ඥාන දර්ශන විමුක්ති ඥාන දර්ශනයේ කිව්වේ දැන් නිබ්බිදා විරාග කියන මේ දෙක නිබ්බිදාවක් නැහැ ඒ නිසාම විරාගයක් නැහැ මාර්ගයක් ඒක නැත්නම් විමුක්ති ඥාන දර්ශනය ඇත්තේ නැහැ විමුක්ත ඥාන දර්ශනය කියන්නේ විමුක්තිය කියන්නේ ඵලය ඥාන දර්ශනය කියන්නේ ඥානයේ දැක්ම. සම ලබා ගන්නා වූ විමුක්තිය මාර්ග විමුක්තිය නැවත නුවණින් දැක ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඒකක් තියෙන්න ඕන. ඒකක් තියෙන්න ඕන. ඒක දැන ඒක ඇති වෙන්නේ නෑ අර ටික නැත්නම්. මෙන්න මේකයි මේ ධර්ම ක්‍රමය. මේ ධර්ම ක්‍රමය හොඳට හිතට අරගන්න ඕන. අපේ තම තමන්ගේ භාවනා ක්‍රම සම්බන්ධවත් මේක හිත යොදා ගන්න තමයි. ඒ වගේම අනු උපදෙස් දෙන්නව අවස්ථාවේදී මේක ඉතාම ප්‍රයෝජනවත් වෙගෙන වෙනවා ඇත කියලා මම හිතනවා. ඒ නිසා මෙන්න මේ අද කියාපු මේ කරුණු ටික කියන්නේ සති සම්පජාඤ්ඤයෙන් පටන් ගත්තා ඊළඟට ඉරියොත් දක්වයි ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඊළඟට ශීලය ඊළඟට සමාධිය ඊළඟට යථාභූත ඥාන දර්ශනය ඊළඟට නිබ්බිදා විරාගය ඊළඟට විමුක්ති ඥාන දර්ශනය එතකොට මේ කියන ධර්ම ටික ක්‍රමයෙන් දිනු කරගත්තොත් යම් සංධානයක ක්‍රමයෙන් විමුක්ති ඥාන දර්ශනය දක්වා සඳහන් වෙන ගුණ ටික ක්‍රමක්‍රමයෙන් හේතු ඵල වශයෙන් තම තමන්ගේ సంతානවල දියුණුවට පත් කර ගන්නට පුළුවන් වෙනවා. මේ දියුණුවට පත් කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගයේ වශයෙන්. මේ ඇතුළත මේවා දියුණු වෙන්නා වූ අභ්‍යන්තර సంతානයක දියුණු වෙන විශේෂ ගුණධර්ම පරම්පරාවක් තියෙන බව තමන් තමන් තේරුම් ගන්න. ඒ කියන්නේ සද්ධාගේ ඉන්දිය ධර්මයන් වැඩි දුරන ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන් වැඩි දුරන එතකොට බොද්ධංග ධර්මයන් වැඩි දුරන අදට සතිපට්ඨානයට අයිති දේවල් වැඩෙන්න ඕන ඔය විදිහේ සත්‍තිකෝදි භාග ධර්මම ඒ සම්සාරී වැඩේ මේ වැඩෙන කොටයි මේ ධර්ම ක්‍රමයේ බලවත්ින් ක්‍රම ක්‍රමයෙන් ජීවුන වෙන හිටින්නේ. ඒ ටික දේශනාවේ සඳහන් වෙලා නැහැ වෙන තැන් වල සඳහන් වෙනවා. ඒ වෙන තැන් වල සඳහන් වෙන දේවල් අනුව හිතා ගන්න ඕන අපි භාවනාව ගෙන යන අවස්ථාවේදී මේ ඥාන પરම්පරාව ඇතුළත අර කියන අන්දමට සත්‍ය බෝධිපාක්ෂ ධර්මම තමන් තුළ වැඩෙන්න. වැඩෙන හැටියට අපි ක්‍රියා කරනවා. ඒ විදිහට ක්‍රියා කරනකොට අපේ චිත්ත සංකාරය කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනවා. ඥානෙ ඒ කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනකොට ඥානෙ දියුණු වෙනවා. සූර වෙනවා. ඥානෙ දියුණු වෙනකොට සූර වෙනකොට කෙලෙසුන්ගේ හිතට සම්බන්ධ වෙන කෙලෙස් සාදංග වශයෙන් වික්ඛම්බන වශයෙන් කඩලා අන්තිමේදී නිවන් ප්‍රත්‍යක්ෂ කරන්නා වූ අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණය කෙලස් කරන්න. මේ විදිහේ කෙලස් ගැනීමෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වන්දමට මේ සියලුම සතර දුකින් මිදහාගෙන ලැබෙන අමා මහ නිවන් සම්පත් ලබා ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.